ධර්මානුශාසනාව විසක් ධර්මදේශනා මාලාවේ අද දේශකයන්න් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නහිර පළාතේ ද්විතීක සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවෙල විනීත ස්වාමීන් වහන්සේ සූවිසි විවරණ ධර්මදේශනා මාලාවේ 15 වන නීත විවරණේ සහ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 වාසනාවන්ත පින්නතුනි ඔබ සියලු දෙනාම දැන් සූදානම් වන්නේ මේ වෙසක් මාසයේ තුල දේශනා කරනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාවට අද දවසේ සූවිසි විවරණ නියත විවරණ ගැනීම යටතේ අපේ බෝසතාණන් වහන්සේ 15 වෙනි නියත විවරණය ගත්ත ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමයි බණහන්න සූදානම් වෙලා සිටින්නේ. ඔබ සියලු දෙනාම ඊටාම් ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ උතුම් ගාථා පාඨයක් ඔබට බණ කීම සඳහා මම මාතෘකාවට අදාළව දේශනා කළා. ඒ ගාථාව මුල් කරගෙන මෙතෙන් සිට දේශනා කරන ධර්මය බුද්ධ ගෞරවයේ හිතේ ඇති කරගෙන ධර්ම ගෞරවය හිතේ ඇති කරගෙන සංඝ ගෞරවයත් හිතේ ඇති කරගෙන මේ සවන් දෙන්නේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපේ දෙලොව යහපත සඳහා දේශනා කරවදාල ධර්මයෙන් බිඳක් කියන හැඟීම හිතේ ඇති කරගෙන මේ බණ ඇසීම තුළින් ඔබටත් මෙලෝ වශයෙන් විශාල පිනක් රැස් කරගන්නත් පුළුවන් ඒ වගේ මෙලව පරලෝ ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් අවවාද අනුශාසනා රාශියක් ලබා ගන්නත් පුළුවන්. නිසා අපේ දෙලව දියුණුවට හේතු වන්නා වූ බුදුහාමුදුරන්ගේ ධර්මය ශ්‍රවණය කරනවා කියන හැඟීමෙන් යුක්තව ඔබ සියලු දෙනාටම මේ බණට සවන් දෙන්නේ කියලා මම නැවතත් මතක් කර සිටිනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිච්ඡෝ manuss පටිලාභෝ මිනිසත් බව ලැබෙන්නේ බොහොම කලාතුරකින් බොහොම දුර්ලභ අවස්ථාවක් මනුෂ්‍යාත්භාවය ලැබීම අමාරුවෙන් ලැබිය යුතු දෙයක් අමාරු වෙන් විශාල පිනකින් තමයි මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ විශාල පිනකින් ඒ වගේම මිනිසත් බවක් ලබලා මිනිස්සෙක් විදියට ඉපදිලා සාර්ථකව මනුෂ්‍ය ජීවිතයක් ගත කරන එකත් අමාරු වැඩක්. මොකද මිනිහෙක්ගේ ආයුෂ අඩුයි, ලෙඩ දුක් හැදෙනවා, ජරාවටපත් වෙනවා. ඒ නිසා තිච්ඡං මච්ඡාන ජීවිතං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගත කරන එකත් බොහොම දුර්ලභයි අමාරු වැඩක්. ඒ වගේම ලෝකේ තියෙන අනිත් දුර්ලභ කාරණයක් තමයි බණ අහන්ට ලැබීම. කිච්ඡං සද්ධම්ම ශ්‍රවණං. ලෝකේ හැමදාම බණ අහන්න ලැබෙන්නේ නැහැ. දැන් අපිට බණ අහන්න ලැබෙන්නේ මේ පින්නතුන්ට අපි මේ බුද්ධෝත්පාද කාලෙක ජීවත් වෙන නිසා. බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලෙක ජීවත් වෙන නිසා තමයි අපිට බණ අහන්න ලැබෙන්නේ. ධර්මයේ කියන වචනයවත් අපිට අහන්න නැති කාල වකවානු සංසාරයේදී අපිට හම්බ වෙනවා. අපි අතින් හරි වාසනාවන්තයි. ඒ වගේම බුදු කෙනෙක්ගේ උපතත් ඊටාම දුර්ලභයි. කිච්චෝ බුද්ධානම් උප්පාදෝ බුදුහාමුදුරු කෙනෙක්ගේ උපතත් ඊටාම දුර්ලභයි. මෙන්න මේ අවස්ථා හතරම දැන් අපට ලැබිලා තියෙනවා. මිනිසත් බවක් ලැබිලා තියෙනවා. ඒ මිනිසත් භාවය අපි ජීවත් වෙනවා සාර්ථක කරගෙන. ඒ වගේම අපිට බණහන්නත් ලැබිලා තියෙනවා. අපි බුද්ධෝත්පාද කාලෙක ඉන්නේ. අල්ලු වැඩසඟරාවෙක් තියෙන කවියක් කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. බුදුහාමුදුරු කෙනෙක් කල්ප ගානකට සැරයක් තමයි උත්පත්තිය ලබන්නේ. ඒ වගේම තමයි දුකකින් මිනිසත් බව ලැබගන්නේ. මනුෂ්‍යාත්භාවයක් ලබාගන්නේ බොහොම අමාරුයි. බුදුහාමුදුරුව කෙනෙක් ඉපදිච්ච කාලෙක අපි මේ ඉන්නේ දැන්. උන්වහන්සේ පිරිනුවම් පාලා තවම අවුරුදු 2563යි. කියන්නේ මේ මේ වෙසක් පොයට, මේ වෙසක් පොයට 2563යි. ඉතින් සාමාන්‍යයෙන් මේ ධර්මයේ පවතිනවා කියලා කියනවා අවුරුදු 5000. ඒකට කියනවා බුද්ධෝත්පාද කාලෙක. නිසා මේ ධර්මයේ පවතිනවා. එතකොට අපි ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක මනුෂ්‍යාත්භාවයක් ලැබිලා අපිට තියෙනවා. මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ. මෙන්න මේ කාරණා දෙකම නිසා තමයි මේ දෙකම අපිට අවශ්‍යයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න. මොකද්ද කාරණා දෙක? බුද්ධෝත්පාද කාලෙක ඉපදීමයි මිනිස්සෙක් වෙලා ඉපදීමයි. මේ දෙකම දැන් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? සුදනෙනි කිම වීරිය නොකරන්නේ. වීරිය තමයි කරන්න ඕන. උත්සාහ ගන්න ඕන, වීරය කරන්න ඕන. ඒ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියා කරමින් බුදුහාමුදුරෝ දේශනා කරපු ආකාරයට මේ සසර දුකින් නිදහස් වෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ වෙසක් සතියේ මේ ධර්ම දේශනා මාලාව තුළින් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ බුදුවරු 24 නමකකින් විවරණ ලැබුවා. විවරණ ලැබුවා බුදුවරු 24 නමකෙන්. මේ විවරණ ලැබීම කියලා කියන්නේ යම්කිසි බුදුවරයන් වහන්සේ නමක් විසින් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා මෙන්න මේ තැනත්තා අහවල් කාලේ අහවල් වකවානුවේ අහවල් නමින් බුද්ධත්වයට ස්ථිර වශයෙන්ම පත් වෙනවා කියන ඒ ප්‍රකාශය තමයි විවරණ ගැනීම කියලා කියන්නේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විවරණ ගත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේදාත්ම භාවයේදී එතෙන්දී දීපංකර බුදුරජාණන් වහන්සේ මේ පින්නතුන් දන්නා මේ අර මඩ වගුරේ වැතිරිලා බුදුහාමුදුරන්ට යන්න සුමේත තාපසයාණන් වහන්සේ මඩ වගුර වැතිරිලා තමගේ ශරීරය උඩින් වඩින්න අවස්ථාව සලසා දීපු වෙලාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළ මේ තැනැත්තා තවත් අවුරුදු සාරාසංකීය කල්ප ලක්ෂයකින් ගෞතම නමින් බුදු වෙනවා කියලා ඒක තමයි පළවෙනි විවරණය. ඉතින් මේ බුදුහාමුදුරන් විවරණ ගැනීම පිළිබඳව සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් බුද්ධ වංශය කියන ග්‍රන්ථය. මේ බුද්ධ වංශ දේශනාව සෑම බුදුරේකුම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වංශ දේශනාව සිද්ධ කළේ බුදු වෙලා අවුරුද්දකින්. බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකින් තමන්ගේ දෙමව්පියන් දකින් විශේෂයෙන් තාත්තා ඇතුළු ඥාතීන්ට බණ කියන්නේ කිඹුල්වත් නුවරට වැඩි අවස්ථාවේදී තමයි බුද්ධ වංශ දේශනාව බුදුහාමුදුරු දේශනා කළේ බුද්ධ වංශය කියලා කියන්නේ බුදුවරුන්ගේ ඉතිහාසය. ඔබට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර වැඩි දවසේ මුල් දවසේ දවල් දානෙට කවුරුවක් බුදුහාමුදුරන්ට ආරාධනා කළේ නැහැ. බුදුහාමුදුරුව සුපුරුදු පරිදි පින්තපාති ගියා. මේක දැකලත් සුද්ධෝදන රජුරවන්ට හරි කනගාටුවක් ඇති වුණා. මොකද ශාක්‍ය වංශේ රජපෞල කෙනෙක් මේ පිණුසිඟා වඩිනවා. හිඟමන යනවා වගේ. පිණුසිඟා වඩිනවා දැකලා දුවලා ගිහිල්ලා කිව්වා මේ අපිට ඇයි අවනම්බු කරන්නේ? මේ රජවාසල රජමාලිගාවේ දහස් 20000ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩි ලක්ෂ ගානකට උනත් දානෙ දෙන්න හැකියාව තියෙනවා. ඇයි මේ වීදිය ගානේ පිණිසුඟා වඩින්නේ? මේක අපේ වංශයට ලොකු අගෞරවයක් කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහරජ ඒ ඔබේ වංශේ. ඒ රාජ වංශ ශාක්‍ය වංශේ. මේක මගේ වංශේ, බුද්ධ වංශේ. බුද්ධ වංශයේ බුදවරුගේ ප්‍රතිපත්තිය තමයි බුදවරුන්ගේ පිළිවෙල තමයි පිණුසිඟා වැඩීම කියලා බුද්ධ වංශ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා මාලාවේ අද ඔබ සමන් දෙන්නේ 15 වෙනි නියති විවරණය. 15 වෙනි නියති විවරණය ගත්ත ධම්මදස්සේ බුදුහාමුදුරුව පිළිබඳවයි. එතකොට අත්තදස්සේ කියන බුදුහාමුදුරන්ගෙන් විවරණ ගත්තට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ ඊට කල් අතුරු කල්පයකට පස්සේ තමයි අත්තදස්සේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ. අත්තදස්සේ බුදුහාමුදුරුවොත් මේ වගේම කල්ප ලක්ෂ ගාණක් සංසාරේ පෙරම් පුරලා අන්තිමට ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. අපේ බුදු බෝසතාණන් වහන්සේ වගේ අන්තිමට තුසිත දිව්‍ය ලෝකේ ඉපදලා අර කාලය, දේශේ, කුලය, මව කියන ඒ පස්මහ මැලු බලලා උන්වහන්සේ ඉපදුනේ දඹදිව මධ්‍ය දේශයේ සරණ කියන නුවර. සරණ කියන නුවර. පිය රජුරුවන්ගේ නමත් සරණ. සරණ රජුරුව. මව් අම්මගේ නම මෑණියන්ගේ නම සුනන්දා කියන දේවිය. ඒතකොට සුනන්දා දේවියට ගේ දරුවෙක් විදියට සරණ කියන රජුරුව තමයි පියා මේ ධම්මදාසී බුදුරජාණන් වහන්සේ සරණ කියන උයනේදී උප්පත්තිය ලැබුවේ. අපේ බුදුහාමුදුරුවෝ මිනිසල්ු වෙන වගේ උයනේ නම සරණ කියන උයනේ තමයි උත්පත්තිය ලැබුවේ. මුනාසේ ඉපදිච්ච දවසේ ඉඳලා රටේ සියලු අපරාධ අඩු වුණා නැති වුණා. අපරාධ වැරදි කරන මිනිස්සු වැරදි නැකර හිටියා. මිනිස්සු හොඳ වැඩ විතරක් කළා. නඩු පොතේ අපරාධකාරයන්ගේ නම් නැති වුණා. අපරාධ නැති වුණා ඉපදිච්ච දවසෙන්. මෙන්න මේ නිසා මේ අර්ථයෙන් උන්වහන්සේට නම ලැබුවා ධම්මදස්සි කියලා. ධම්මදස්සි කියන නම ලැබුවා. උන්වහන්සේ ගිහි ජීවිතේ ඒ කාලේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. කොච්චරද ආයුෂ අවුරුදු ලක්ෂයක්. උන්වහන්සේ ගිහි ජීවිතයේ ගත කළ අවුරුදු 8000. පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 8000ක් ගත කළා අපේ බුදුහාමුදුර අපේ බෝසතාණන් වහන්සේ වගේම සතර පෙර නිමිති දැකලා මහල්ලේ ලෙඩේ මල කඳක් මල මිනියක් කියන මේ පෙර නිමිති දැකලා කලකිරිලා එදා රාත්‍රී අපේ බෝසතාණන් වහන්සේ වගේම උන්වහන්සේගේ උන්වහන්සේටත් අර අපේ බුදු සිද්ධාර්ථ කුමාරයාට වගේ මාලිගා තුනක් තිබුණා. මොකද මේ මාලිගා තුනේ නම අරජ, විරජ, සුදස්සන. සාම්‍ය සුරාම්‍ය සුබ වගේ මාලිගා තුනක් තිබුණා. මේ මාලිගා තුනේ සියලු සැප සම්පත් භුක්ති විඳා. අවුරුදු මේ 8000 තුල. උන්වහන්සේගේ ගිහි කාලේ බිසව විචිකෝලී කියන බිසව. යසෝදරා වගේ විචිකෝලී කියන බිසව උන්වහන්සේට පිරිවර කාන්තාවන් හිටියා 43000ක් 43000ක් පිරිවර කාන්තාවන් එක්ක ඒ සියලු සැප සම්පත් විඳින්මින් ඉන්නකොට තමයි අර සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ අර යසෝදරා දේවියට වගේම එදා උපන්න පුතා රාහුල කුමාරයා උපන්න දවසේනේ ගිහිගෙන් ඉක්මුනේ පුණ්‍යවර්ධන කුමාරයාගේ නම. මිචිකෝලි බෙසවට ඉපදුණු පුණ්‍යවර්ධන කුමාරයා ඉපදුණු දවසේ රාත්‍රියේ අර කලකිරලා හිටපු මේ බෝසතාණන් වහන්සේ මේ ධම්දසි බෝසතාණන් වහන්සේ අර 43000ක් පරිවාර ස්ත්‍රීන්ගේ විප්‍රකාරක් දැකලා රාත්‍රියේ ගිහි ගෙයින් නික්මුණා. ගිහි ගෙයින් නික්මලා මුන්වහන්සේ මහාන වෙන්න ගියා. පැවිදි වෙන්න ගියා. මේ බුද්ධ වංශය සඳහන් වෙන්නේ දැන් අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරගේ කන්තකාශ්‍ය අපිට එන ගියේ චන්නමතියත් එක්ක මුන්වහන්සේගේ මාලිගාවම තමයි වාහනයක් විදියට ඒ මේ මහානවෙන ස්ථානෙට ගිහින් තියෙන යානයක් විදියට තමයි බණ පොතේ සඳහන් වෙන්නේ ඒ සියලු පිරිවරත් එක්ක ගිහිල්ලා දින 7ක් වීර වැඩුවා දින 7යි වීර වැඩි. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළානේ. දින 7යි වීර වැඩි. මුන්වහන්සේගේ බෝධිය තමයි රත්කරව කියන වෘක්ෂය. රත්කරව. රත්කරව කියන වෘක්ෂයේ මුල දින 7ක් පදන් වීරය වඩලා උන්වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා බුද්ධත්වයට පත් වුණා. ඊට පෙර අර කිරිපිණු දාණය පූජා කළේ විචිකෝලි කියන විසෝ කිරිපිණු දාණය පූජා කළා. ඒ වගේම සිරිවඩන කියලා ගවපාලකෙක් දුණු අර තන කුසතනාට මිට අරගෙන 53ක් විතර දිගට ක්‍රියම් 53ක් දිගට ඒ වජ්‍රාසනය සකස් කරගෙන රත්කරව් කියන වෘක්ෂය ළඟදී බුදුරජාණන් වහන්සේ ධම්මදස්ස බුදුහාමුදුරුව බුද්ධත්වයටපත් වුණා. එතකොට උන්වහන්සේගේ බෝධිය තමයි රත්කරව් වෘක්ෂය. කිරිපිටි පූජා කළ විචිකෝලි කියන විසව අර කුසතනාට මිට දුන්නේ සිරිවඩන කියන ගවපාලකයා. අපේ බුදුහාමුදුරන්ට වගේම මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බරණැස ඉසිපතනාරාමේදී ප්‍රථම ධර්ම දේශනාව පැවැත්තුවා. උන්වහන්සේ තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ බරණැස ඉසිපතනාරාමේ ලෝකයේ මෙතෙක් පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාම පින්නොතනේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඔය බුද්ධ ගයාවේ ජයශ්‍රී මහා බෝධිය ළඟමයි. මේ 24 නම් විතරක් නෙමෙයි ලෝකේ පහළ වෙච්ච සීල බුදුවරයන් වහන්සේලාම බුදු වෙලා තියෙන්නේ එතන. ඒක ස්ථිරම කාරණයක්. ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලාම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැවැත්වුවේ බරණස ඉසිපතනාරාමේ මිගදායේදී උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ ස්ථානයේදී පැවැත්වුවා. උන්වහන්සේට ගේ අග්‍ර ශ්‍රාවක දෙනම තමයි පදුම සහ පුස්සදේව කියන ශ්‍රාවකයන් වහන්සේලා දෙන. පදුම සහ පුස්සදේව. අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ අපේ බුදුහාමුදුරන්ට ආනන්ද හාමුදුරුවෝ වගේ සුනේත්‍ර කියන හාමුදුරුවෝ තමයි අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ වෙලා හිටියේ. අග්‍ර උපස්ථායිකාවන් දෙන්නෙකුත් හිටියා. හේමා සච්චනාමා කියලා. හේමා සත්‍යනාමා කියලා අග්‍ර උපස්ථායිකාවන් දෙන්න පුත්තිකයා. සුබද්ද්‍ර කටී සබ කියලා අග්‍ර උපස්ථායක දායක මහතුරු දෙන්නෙකුත් හිටියා. ශාලියා වලියා කියලා අග්‍ර උපස්ථායිකාවන් දෙන්නෙකුත් මුන්වහන්සේට හිටියා. මුන්වහන්සේගේ උස සඳහන් වෙනවා අසූරියනක්. අසූරියනක් උස සඳහන් වෙනවා. ආයුෂ වර්ෂ ලක්ෂයක් වැඩේ ඉඳලා තියෙනවා. කොච්චර කාලයක්ද අවුරුදු ලක්ෂයක් වැඩේ ඉඳලා තියෙනවා. උන්වහන්සේ පිරිනුවම් පෑවේ කේසාරාමයේ කියන ස්ථානයේදී පිරිනුවම් පෑවේ. මේ ධම්මදාස බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ අවුරුදු ලක්ෂයක් වැඩේ ඉඳලා කේසාරාමයේ කියන ස්ථානයේදී ඒ ස්ථානයේ තුන්යොදුනක් උසට ධාතු ස්තූපය සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ ධම්මදස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මාබෝධය ලබාපු අවස්ථා තුනක් තියෙනවා ප්‍රධාන අවස්ථා තුනක්. උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු අවස්ථාවේදී කෝටි ලක්ෂයක් සත්වයන්ට ධර්ම අවබෝධය විය. කෙල ලක්ෂයක් සත්වයන්ට ධර්ම අවබෝධය වෙලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු වෙලාවේදී. ඒ වගේම උන්වහන්සේගේ කාලේ හිටියා සංජය කියලා රජ කෙනෙක්. නගර කියන නුවර මේ රජුරෝ සියලු සැප සම්පත් විඳමින් සිටි මේ රජුරෝ කාමෙහි ආදීනව දැනගෙන ගිහිගෙයින් නික්මිලා තමන්ගේ තවත් පිරිසකුත් එක්ක නික්මිලා චිවරයෙක් විදියට පැවිදිලා තවත් විශාල පිරිසක් එක්ක ඒ සංජය කියන රජුරෝ ඒ තමන්ගේ ආශ්‍රමයේ සමාපත්තිලාභීව ඉන්නවා දැකලා බුදුදුරජාණන් වහන්සේ දවසින් දැකලා ඒ ආරාමයට වැඩලා ඒ රජුරෝ ඇතුළු පිරිසට බණ කියපු අවස්ථාවේ නව කෝටියක් දෙන ධර්ම අවබෝධය ලැබලා තියෙනවා නව කෝටියක් දෙන අය සංජය කියන රජුරෝ පැවිදි වෙලා ඉන්න ආරාමයට ගිහිල්ලා ඒ පිරිසත් එක්ක හිටපු අයට බණ කියපු වෙලාවේ නව කෝටියක් දෙන ධර්ම අවබෝධය ලැබලා තියෙනවා ඒ වගේම දිවි ලෝකයට අධිපති සක්‍රයා පිරිවරත් එක්ක බුදුහාමුදුරුව කරා එළඹ එළඹ සිටි අවස්ථාවක ඒ සක්‍රයා ඇතුළු පිරිසට දහම් දෙසීමෙන් 80 කෝටියක් දෙන ධර්ම අවබෝධය ලැබලා තියෙනවා 80 කෝටියක් දෙන මෙන්න මේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා විශාල පිටිසක් ධර්ම අවබෝධය ලබාපු ධම්මදස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ වගේම මේ ධම්මදාස බුදුරජාණන් වහන්සේගෙන් ගේ මේ කාලේ මහා සංඝ සම්නිපාතය කියන්නේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එකතු වෙච්ච අවස්ථා තුනක් තියෙනවා. සරණ නගරේ මුන්නාසේ උපාන නගරේ සරණ නගරේ පළවෙනි වස එළඹි අවස්ථාවේදී කෝටි දහසක් සංඝ සම්නිපාතයක් එකතු වෙලා තියෙනවා. ඒක ප්‍රථම සම්දසන්නිපාතයේ විදිහට සඳහන් වෙන කෝටි දහසක්. ඒ වගේම මුන්වහන්සේත් අර අපේ බුදුරජාණන් වහන්සේ වගේ 10 වෙනි වස් කාලේ දිවි ලෝකෙ ගිහිල්ලා මාතෘ දිව පුත්‍රයාට දහම් අභිධර්ම දේශනා කරපු ඒ විදිහටම ධර්මයේ දේශනා කළා. මුන්වහන්සේත් මෙලොවට වැටලා තියෙන සංකස්සපුරේට. ඒ සංකස්සපුරේට දෙවුලෙන් වැඩම කරපු අවස්ථාවේ කෝටි 100ක සංඝ සනිපාතයක් සිද්ධ වෙලා තියෙනවා. කෝටි 100ක. ඒ වගේම උන්වහන්සේ සුදර්ශනාරාමයේ කියන විහාරස්ථානයේදී තෙලස් දුතාංග පිළිබඳව කරපු ධර්ම දේශනාව අවස්ථාවේදී 80 කෝටියක සංඝ සම්නිපාතයක් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට සංඝ මහා සංඝ සම්නිපාත වික්ෂුන් වහන්සේ එකතු වෙච්ච අවස්ථා තුනක් ධම්මතස්ස බුදුහාමුදුරුව පිළිබඳව සඳහන් වෙනවා. පින්නතුනි මෙන්න මේ ධම්මදස්සී බුදුහාමුදුරන්ගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට අධිපති සක්‍රයා වෙලා හිටියේ. බෝසතාණන් වහන්සේ සක්‍ර දිව්‍ය රාජයා විදියට තමයි ඒ අවස්ථාවේ ඒ කාලේ හිටියේ. ඉතින් මේකේ සඳහන් වෙනවා අහං තේන සමයේන සක්කෝ ආසින් පුරින්දදෝ දිබ්බේන ගන්ධමාලේන තුරියේන අභිපූජේන මම ඒ කාලේ සත්වය වෙලා හිටියේ ධම්මදස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ මම ධම්මදස්ස බුදුරජාණන් වහන්සේ බලන්න දිව්‍ය මල් මල් දිබ්බේන ගන්ධ මාලේ දිව්‍ය සුවඳ මල් සහ තුරියේන අභිපූජයෙන් තූර්ය වාදිනෙන් අවිල බුදුරජාණන් වහන්සේ පිදුවයි කියලා සඳහන් වෙනවා අහන්තේන සමයේන සක්කෝවාසින් පුරින්දදෝ දිබ්බේන ගන්ධමාලේන තුරියේන අභිපූජේන එසමේ මම පුරින්දද වූ සක්දේව රජ වීමි. දිව ගඳින් මලින් පසඟ තුරු වාදනයෙන් මම බුදුන් පිදුවා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී විශාල දිව්‍ය සමූහයක් සමග බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බුදුහාමුදුරන්ට අර දිව්‍ය මල් වලින් සුවඳින් තූර්ය වාදනයෙන් පූජා කරපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නියත විවරණය දීලා තියෙනවා සෝපි මං බුද්ධෝ ව්‍යාකාශී දේව මජ්ජේ නිසීදිය අට්ඨාරසේ කප්ප සතේ අයං බුද්ධෝ භවිස්සති මෙන්න මේ වෙලාවේ අර දෙවිවරු ලක්ෂ ගාණක් එක්ක බුදුහාමුදුරුවන් වඳින්න පුදන්න ආපු අවස්ථාවේ වැඳ පුදුම් සිද්ධ කළාට පස්සේ ධම්මදස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මීට කප් 118කට පස්සේ කල්ප 100ව 18කට පස්සේ මේ සක්‍රයා තමයි ගෞතම නමින් බුදු වෙන්නේ කියලා විවරණ දීලා තියෙනවා. ඒ ධම්මදස්සි බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා කල්ප කප් 118ක් කල්ප 100ව 18කට පස්සේ බුදු වෙනවා. ආහු කපිලව්හයා රම්මා නික්කමිත්වා තථාගතෝ පදානං පදහිත්වාන කත්වාදු කර කාර්යයන් කපිලවස්තුපුරේ ඉපදිලා මේ ගිහි ගෙයින් නික්මලා දුෂ්කර ක්‍රියා කළා අජපාල රුක්ක මූලස්මින් නිසීදිත්වා තථාගතෝ තත්තපායාස මග්ගයිහ නේරංජ නේරංජර මුපේ හිති කියලා ඒ ඒ කතා ඒ විස්තරේ සේරම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ධම්මදස්ස බුදුරජාණන් වහන්සේ මෙන් මේ කාලේ කිඹුල්වත් නුවර ඉපදිලා තාත්තා සුද්ධෝදන රජුරුව අම්මා මහා මායා දේවිය ඉමස්ස ජාතිකා මාතා මායානාම භවිස්සති පිතා සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතම තාත්තා සුද්ධෝදන රජුරුව ඒ වගේම කෝලිතෝ උපතිස්සෝච අග්ගාහෙස්සන්ති ශාවකා ආනන්දෝ රට්ඨකෝ උපට්ඨිස්සති තංගිනං කෝලිත උපතිස්ස කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් බිහි වෙනවයි ආනන්ද නමින් උපස්ථායකයන් වහන්සේ නමක් ඉන්නයි කේමා උප්පල වන්නෝච ආදී වශයෙන් මේ ධම්මදසි බුදුරජාණන් වහන්සේ අර සක්‍ර දිවි රාජයා ඒ කාලේ අපේ බෝසතන් වහන්සේ සක්‍රය වෙලා හිටියේ නියත විවරණ දීලා තියෙනවා කල්ප 118කට පස්සේ ගෞතම නමින් බුදු වෙනවා කියලා ඒ නිවති වරුණ දුන්නට පස්සේ තමයි උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ මම බුද්ධාංකුර බීජයක් අනාගතයේ බුදු වෙනවා කියන හිතාගෙන කටයුතු කරලා තියෙන්නේ ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒ අවස්ථාවේ සවන් දීපු දෙවිවරු, මිනිස්සයෝ බොහොම සන්තෝෂයටපත් වෙලා තියෙනවා. අපිත් කවදා හරි දැන් මේකේ ගාතාවක් තියෙනවා යතා මනුස්සා නදින් තරන්තා පටිතිත්තං විරජ්‍ය හෙට්ටා තිත්තේ ගහෙත්වාන උත්තරන්ති මහා නදී යම්කිසි මිනිස්සු මණියෙක්ව පිරිසක් ගඟක් ඈතර වෙන්න යනකොට මේ තොටුපොළ බැරි වුණොත් ඊළඟ තොටුපොළේ එතර වෙනවනේ මේ තොටුපළෙන් බැරි වුණොත් ඊළඟ තොටුපළ. ඒ නිසා ධම්මදස්ස බුදුහාමුදුරන්ගේ කාලේ සංසාරයෙන් එතර වෙන්න බැරි වුණොත් ඊට පස්සේ බුදු වෙන බුදුහාමුදුරු කෙනෙක් කාලේ වතරම ඉන්න බැරි වුණොත් සංසාරයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි අපි සංසාරයෙන් එතර වෙනවා කියලා බොහෝ දෙනෙක් ඒ වෙලාවේ රැස් වෙච්ච දෙවිවරු මිනිස්සුયો සන්තෝෂය ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේ 15 වෙනි වරට විවරණ ලබා ගත්තේ කාගෙන්ද ධම්මදස්සේ බුදුහාමුදුරන්ගෙන් ධම්මදස්සේ බුදුහාමුදුරුව පිළිබඳ කතා ප්‍රවෘත්තිය තමයි විශේෂයෙන්ම ඔබට මේ ධර්ම දේශනාවේදී මතක් කළේ. ඉතින් මේ බෝසතාන් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට මේ බුද්ධ වංශයේ විශේෂයෙන් සඳහන් වෙනවා පින්නතුනි සියලු බුදවරු කරුණු හතරක් එක හා සමානයි. සියලු බුදුවරුන්ගේ චරිත කරුණු සියලුම බුදුවරුන්ගේ චරිත කරුණු හතරක් එක හා සමානයි. ඒ කරුණු හතර තමයි සීලම් බුදුරයන් වහන්සේලා බුදු වෙන්නේ අජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධිපර්යංකේමයි ඒක ස්ථිරයි. ධම්සක් පැවතුම් සූත්‍රයේ පවත්වන්නේ ඉසිපතන මිගදාය. ඒකත් සීල බුදු හාමුදුරුන්ටම පොදු එකක්. දේවෝ දේවාර සංකස්සනුවර ඉඳලා මේ මේ ලෝකෙට වඩින්නේ ඔව් ඒක සංකස්සනුවර ඒකත් ඒ කාරණයක් ස්ථිර එකක්. ඒ වගේම සියලු බුදුරයන් වහන්සේගේ මූලික ගන්ධ කුටිය 제තවන විහාරයේමයි සකස් වෙන්නේ ඒ කාරණා හතර සියලු බුදුරයන් වහන්සේට ලාටම පොදුයි. ඒ වගේම කරුණු 8කින් අසමානකම් තියෙනවා. කරුණු 8ක් තියෙනවා අසමානකම්. බුදුවරුන් බුදුරයන් වහන්සේලාගේ ශරීරේ ප්‍රමාණය එක එක්කෙනාට වෙනස්. ශරීරයේ ප්‍රමාණය එක එක්කෙනාට වෙනස්. මේ බුදුහාමුදුරෝ මේ අසූරියන් කියලා කියන අපේ බුදුරජාන් වහන්සේ අටලොස්රයන් කියලා සඳහන් වෙන්නේ කුලය කුලයක් වෙනස් සමහර බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රීය කුලය සමහර බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ කුලේ කුලයක් වෙනස් වීරය කළ කාලයක් වෙනස් අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 6යි මේ ධම්මදස්ස බුදුහාමුදුරුවෝ දවස් 7යි වගේ බුද්ධ රශ්මිය බුදුහාමුදුරන්ගේ රශ්මිය අපේ බුදුහාමුදුරන්ගේ විහිදලා තියෙන්නේ බඹයක් පමණ. ඒ වගේ එක එක බුදුහාමුදුරන්ගේ රශ්මී විහිදිච්ච ෂඩ්වර්ණ රශ්මී විහිදිච්ච ආකාරයේත් වෙනසක් තියෙනවා. අබිනිෂ්ක්‍රමණය කරපු යානය පිළිබඳවත් වෙනස වෙනසක් තියෙනවා. බෝධි වෘක්ෂයත් වෙනස්. බෝධි වෘක්ෂයත් වෙනස්. පර්යංකේ ප්‍රමාණයත් වෙනස්. පර්යංක එකයි නමුත් ප්‍රමාණය වෙනස්. මේ හැමදෙම මේ ධම්මදස්ස බුදුහාමුදුරුවෝ මේ රියන් 53ක් අර කුසතන අතුරලා තමයි පරයන්ක සකස් කරගෙන තියෙන්නේ. ඒ හැර පින්නතුනේ සියලුම බුදුහාමුදුරුවරුන්ට සාධාරණ කරුණු තියෙනවා 30ක්. සියලුම බුදුහාමුදුරුවන්ට සාධාරණ කරුණු 30ක් තියෙනවා. පළවෙනි එක තමයි සියලු බුදු බෝසතාණන් වහන්සේලා පස්චිම භවීකයෝ. බුදුවරු ඉපදෙන්නේ අන්තිම ආත්මේ. පස්චිම භවය කියලා කියන්නේ අන්තිම ආත්මය. ඊට හා ආත්මයක් නැහැ. ඒ නිසා පස්චිම භවික බෝධිසත්වයන් ඉපදෙන්නේ සිහිනුවණින්. උප්පත්ති ලබන්නේ සිහිනුවණින්. මව කුසේ මාස 10ක් පලක් බැඳගෙන තමයි පිටත බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මව කුසේ පලක් බැඳගෙන පිටත බලාගෙන ඉන්න සියලු බෝධිසත්වයන් වහන්සේලා. ඒ වගේම සියලුම බෝධිසත්වයන් වහන්සේලා ඉපදෙන්නේ මෞතුමිය හිත ඉරියව්වෙන් ඉන්න අවස්ථාවේදී හිත ඉරියව්වෙන් නේ මහාමායා දේවියත් එහෙමනේ ඒ වගේම සියලු බෝධිසත්වරු ඉපදෙන්නේ ආරණ්‍යයක උයනක උද්‍යානයක තමයි උත්පත්ති ලැබෙන්නේ. ඒ වගේම සියලු බෝධිසත්වරුන්ම උපන් කෙනෙහිම උතුරු දිගට සත්‍යවරක් ගොස් සිංහනාද පැවැත්වීමත් සියලු බුදුහාමුදුරන්ට පොදු කාරණයක්. ඒ වගේම සියලු බුදුවරුම ගිහිගෙන් නික්මෙන්නේ හතර පෙර නිමිති දැකලා. මහල්ලෙක්, දෙඩෙක්, මලකඳක්, තවිදි රූපයක් කියන සතර පෙර නිමිත්ත කළා තමයි ගිහිගෙන් නික්මෙන්නේ. ඒ වගේම සියලු බුදුවරුම අඩුම් වශයෙන් පැවිදි වෙලා දින හතක්වත් වීරය වඩනවා. ප්‍රදන් වීරය වඩනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් මේ ධම්මදස්ස බුදුහාමුදුරුවෝ දින 7යි. අඩුම තරමින් දවස් 7ක්වත් වීරිය වඩනවා. ඒ වගේම බුදුවන දවසේ කිරිපිඬු වැළඳීම සියලු බුදුවරුට පොදුයි වෙලා තියෙනවා. ඒ වගේම අර වජ්‍රාසනය තන ඇතිරි කුස තන ඇතිරිෙහි වැඩහිඳ ਸਰවඥතා දිගමේ ලබලා තියෙනවා සීල බුදුවරයන් වහන්සේලා. බුදු වෙන අවස්ථාවේ ඒ සියලු බුදුවරු බුදුවරයන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලාම ආනාපාන කමඨහන තමයි අවසානයේට වටලා තියෙන්නේ. ආනාපාන කමඨහන. ඒ වගේම මරුන් බිඳලීම. මාය දමනය පොදුයි කාටත්. ඒ වගේ මේ බෝධි පර්යංකයේදීම තමයි ත්‍රිවිද්‍යා අධිගමය. ත්‍රිවිද්‍යා කියලා කිව්වෙ පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ, චුතුප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානය තමයි බුදුහාමුදුරු බුදු වෙනකොට ඒ අලුයම් ඥානෙ ලබන ඒ ඥාන තුන එය බෝධිපාරයන්කෙදීම තමයි ලබන්න තියෙන්නේ. ඒ වගේම සියලු බුදුවරුම සස්සති ගෙවලා තියෙනවා. සියලු බුදුරජාණන් වහන්සේලාම සස්සති ගෙවලා තියෙනවා. ඒ වගේම සියලු බුදුවරුම මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමයි ධර්ම දේශනා කළා තියෙන්නේ. මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන්. සියලු බුදුවරුම 24 වෙනි මිගදායේදී තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා තියෙන්නේ. සියලු බුදුවරු නවම් පුරපසළොස්ක් පෝයක තමයි ප්‍රාතිමෝක්ෂ දේශනාව දේශනා කළා තියෙන්නේ. භික්ෂු විනය පිළිබඳ ප්‍රාතිමෝක්ෂය දේශනා කළා තියෙන නවම් පෝය දවසක. ප්‍රධාන මේ කියන්නේ දෙවුරම් වෙහෙර තන්නේම තමයි නিত্য වාසය කියන්නේ වැඩි කාලයක් සියලු බුදුවරු වැඩ ඉඳලා තියෙන්නේ දෙවුරම් වෙහෙරේ. ඒ වගේම සවැත් නුවරදී අමා මහ පෙළහැර දැක්වීමත් සියලු බුදවරු කළා තියෙනවා. ඒ වගේම සියලු බුදවරු තවතිසාවේ අභිධර්ම දේශනාව පවත්වලා තියෙනවා. ඒ ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලාම සංකස්සපුරයෙන් තමයි මේ ලෝකෙට වැඩම කරලා තියෙන්නේ. නිරතුරු ඵල සමාපත්තියට සම්වැද සිටීම සියලු බුදුවරයන්ගේ සිරිතක්. ඒ වගේම සියලු බුදවරුම අර මහා කරුණා සමාපත්තියට සම්බන්ධ ලෝකයේ දේශ බල්ලා මිනිසුන්ට පිහිටවීම සිද්ධ කළා තියෙනවා. ඒ වගේම කරුණක් ඇති කල්ලිම ශික්ෂා විනය ශික්ෂා පැනවීම විනය නීති පැනවීම යම් කිසි කාරණයක් ඇති වුණායින් පස්සේ තමයි සීල බුදුරයන් වහන්සේලා පනවලා තියෙන්නේ ඒ වගේම යම් කිසි සිද්ධියක් නිමිත්තක් නිමිති කරගෙන අතීත ජාතක දේශනා දේශනා කළා තියෙනවා ජාතක දේශනා ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලාම බුද්ධ වංශ දේශනාව කළා තියෙනවා ඥාතීන් ඉදිරියේ. කිඹුල්වත්තුරු ඥාතීන් ඉදිරියේනේ අපේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධ වංශ දේශනාව පැවැත්වුවේ. සියලු බුදුවරයන් වහන්සේලාම ඥාතීන් ඉදිරියේ තමයි බුද්ධ වංශ දේශනා පවත්වලා තියෙන්නේ. ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලාම ආගන්තුක භික්ෂූන් හා පිළිසඳර කතා කිරීම සිරිතක් විදියට කරලා තියෙනවා. ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලා වස් කාලේ ආරාධනා ලැබ වස්වසල දායකයන්ගෙන් අවසර නැතුව ඒ ස්ථානවලින් පිට වෙලා ගිහිල්ලා නැහැ. ඒ වගේම සියලු බුදුවරයන් වහන්සේලාම අර දවස කොටස් පහකට යොදාගෙන කාලසටහනකට අනුව තමයි පංච බුද්ධ කෘත්‍ය කෘත්‍ය නොකඩවා සිද්ධ කළා තියෙන්නේ. අවසාන දානෙත් සියලු බුදුවරයන් වහන්සේලාගේම පොදුයි. ඒ වගේම සියලු බුදුරයන් වහන්සේලාම සමාපත්තියට සූවිසි කෙලසුහා සමවතර සමයද පිරිණිවීම පිරිනුවම් පෑමත් එක ආකාරයට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට සූවිසි 24 බුදුරජාණන් වහන්සේලා විතරක් නෙමෙයි ලෝකෙ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ මේ වගේ පොදු කාරණා රාශියක් තියෙනවා. ඉතින් ලෝකේ පහළ වෙච්ච සියලුම බුදවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්නේ ඉන්දියාවේ. ඒකට හේතුව තමයි ඉන්දියාව කියලා කියන්නේ විවිධ විෂම රටක්. ඉන්දියාවේ තමයි ලෝකයේ තියෙන ඉහළම සැප සම්පත් තියෙන්නේ. ඉහළම සැප විඳින මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ. ඒ වගේම දුක් විඳින අන්ත දුක් විඳින මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ දුප්පත් අය. ඒ වගේම ඊටාම ලස්සන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ, ඊටාම කැත මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා මේ දුක සැප කියන එක ඊටාම හොඳට ප්‍රත්‍යක්ෂ දේශය තමයි එදත් අදත් ඉන්දියාවේ. ඒ නිසා මිනිස්සුන්ට සැප විතරක් තියෙන ලෝකෙක බුදුරෙක් පහළ වුණොත් දුක කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. දුක් විඳින මිනිස්සු විතරක් ඉන්න ලෝකයක බුදුවර කෙනෙක් පහළ වුණොත් සැප පිළිබඳව පැහැදිලි කරලා දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ලෝකයේ සියලුම බුදවරු පහළ වෙන දේශය තමයි ඉන්දියාව. ඉතින් ඒ නිසා නැවතත් පිටුතුනේ බුදුවරයෙක් පහළ වෙන්නේ කලාතුරකින් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ බොහොම දුර්ලභයි කලාතුරකින් ඒ වගේම බණ අහන්න ලැබෙන්නේ කලාතුරකින් දුර්ලභයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථා තුනම අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ අවස්ථා තුනම අපිට ලැබිලා තියෙනවා. අපි තාම ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක. ඒ වාගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අපිට තාම අහන්න ලැබෙනවා. තාම අහන්න ලැබෙනවා. ඉතින් මිනිසත් භාවයත් අපිට ලැබිලා තියෙනවා. මිනිස් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථා තුන ලැබපු අපි අර ලොවැඩ සංග්‍රහයේ අර මම මුලින් මතක් කරපු කවිය සඳහන් වෙන ආකාරයට සුදනෙනි කිම වීරිය නොකරන්නේ අපි වීරිය වඩන්න ඕන ඒ නිසා මේ වෙසක් කාලය තුල අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉපදිච්ච බුදු වෙච්ච පිරුණුවම් පාපු මේ උතුම් වෙසක් මාසේ වෙසක් කියන නම හැදෙන්න හේතුව මොකද වෙසක් කියන වචනේ තේරුම සිංහලෙන් වෙසක් සංස්කෘතෙන් වෛශාඛ පාලියෙන් විසා පාලියෙන් විසා සංස්කෘතෙන් වෛශාඛ සිංහලෙන් වෙසක් බුදුහාමුදුරුව ඉපදුනේ බුදු වුනේ පිරුණම් පෑවෙත් විසා නැකතෙන් බුදුහාමුදුරන්ගේ නැකත විසා නැකත ඒ නිසා තමයි වෙසක් කියලා කියන්නේ ඒ නිසා අපේ ජීවිතයේ අපිට වෙසක් පොයවල් බොහොම සුළු ගානයි අපිට ඉවෙන නිසා ලෝකයේ වෙනත් කිසිම ශාස්ත්‍රූවරයෙක්ගේ ජීවිතේ මේ වගේ වැදගත් අවස්ථා සමූහයක් වැදගත් අවස්ථා තුනක්ම එක එකම දවසේ ජීච්ච අවස්ථා නෑ ඒ වගේම අපිටත් වෙසක් පොයේ විශේෂයෙන් වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකාවට වැඩියා එයින් තුන්වෙනි වරට ලංකාවට වැඩියේ මේ වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ ඒ නිසාත් අපිට වැදගත් වෙනවා. ඒ වගේම අපේ සිංහල ජාතිය ආරම්භ වුණේ විජේ රජුරුවන්ගෙන් විජේ රජුරුව ලංකාවට පැමිණි 700ක් පිරිසත් එක්ක වෙසක් පුර පසළොස්වක පොයේ දවසක. ඒ කවද්ද දිනේ බුදුහාමුදුරුව පිරිනුවම් පාපු දිනේ තමයි විජේ රජුරුව පැමිණියා කියලා සඳහන් වෙන්නේ. නිසා සිංහලයාගේ ජාතික දිනේ විදියට සිංහල ජාතිය ආරම්භ වෙච්ච දිනේ විදියටත් සඳහන් වෙන්නේ වෙසක් පෝය. ඒ නිසා මේ වෙසක් පෝයට සිංහල ජාතිය ආරම්භ වෙලත් අවුරුදු 2563ක් වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට අපිට අතිශයින් වැදගත් මේ දවසේ. ඉතින් බෞද්ධ විදියට මොන ආගම ධර්මයේ ඇදහුවත් පින්නතුනි මේ බුදුහාමුදුරන්ගේ මේ උතුම් ධර්මය අනුගමනය කරලා මේ අහපු බණට අනුව ඔබ කටයුතු කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට ආර්ය මාර්ගයේ ගමන් කළ දාන සීල භාවනා ආදී පින් දහම් සිද්ධ කළා මෙලොව දියුණුව සකසාගෙන පරලෝ දියුණුව සකසාගෙන දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියට ඔබ සියලු දෙනාට මේ සියලු පින්කම් මේ ධර්ම දේශනාව මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ සැමටම අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළුණාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාත්වේ ද්විතීක සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවිල විනීත ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.